ලිඳක් ඇරුවොත් අපේ හඳුර මොනවද හම්බෙන්නේ? කෑම ඉවුවොත් මොනවද අපට හම්බෙන්නේ? ආහාර හම්බෙන මොනවා එකක් හම්බෙන කන්න එක. එතකොට මේ නිවන් මාර්ගයේ කමඨං වැඩුවොත් මොනවද හම්බෙන්නේ? මොකවත් හම්බෙන්නේ නිවන හම්බෙනවා නම් ඒ මාර්ගයේ ගැටලුවක් තියෙනවා. නිරෝධ වෙලා යනවා. පුද්ගලයක් සත්‍යයක් නැති වෙලා මොකවත් රිසල්ට් එකක් නැහැ. මේකට තමයි මේ නිර්වාණ ප්‍රතිපත්තිය බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ නිබ්බාන මාර්ගය නිවන් මාර්ගය. ඒතර මේ නිවන් මාර්ගය තුළ නිවිලා යෑමක් කියන්නේ. පටන් ගන්නකොට කෙනෙක් ඉන්නවා. යනකොට කෙනෙක් ඉන්න අන්තිම දකින් බලනකොට කෙනෙක් නෑ. ඕම කෙනෙක් ඉන්නවා බලන. කාක් ගලක් තියෙන එයත් ඉන්න ඔක්කොම එකයි. කෙත්ස කරගත්තදී තයින් කරනවා. දැන් මේ දැන් රිසල්ට් එකක් තියෙනවා නම් ප්‍රතිඵලයක් තියෙනවා මේ මාර්ගය හරිද වැරදිද? මොකවත් නැතුව නිරෝධ වෙලා නැත්තටම නැති වෙලා ඉපදීමකුත් නැහැ පැවැත්මකුත් නැහැ දුකකුත් නැහැ සැපකුත් නැහැ එතකොට දැන් මේක මේක නේද බුදුහාමුදුර දේශනා කළේ එතකොට අපි මේ කමඨාන වඩනකොට සමහර වෙලාවට අපි ප්‍රතිඵල බලාපොරොත්තුෙන් වඩනවා මොකද්ද ප්‍රතිඵලේ කොහොමරි මම සෝවාන් වෙන්න ඕනේ කොහොමරි සකු르දාගාමී වෙන්න ඕනේ කොහොමරි මට ප්‍රඥාව ලැබෙන්න ඕනේ මට මේ හැම දේ තුළම චතුරාර්ය දකින්න පුළුවන් වෙන්න ඕනේ කියන බලාපොරොත්තුවක් ඇති කරන කමඨානක් වැඩුවොත් දැන් ඒක නිවන් මාර්ගයේද අනාර්ය මාර්ගයේද? නිවන් මාර්ගය තුල බලාපොරොත්තු තියෙන්න බෑනේ. තියෙන බලාපොරොත්තු ශුන්‍ය කරනවා. එහෙම නැත්නම් ඒක නිරෝධ කරන එක තමයි නිවන් මාර්ගය. නිවන් මාර්ගයේ යනකොට පැවැත්මක් තිබුණොත් ඒක ආර්යද අනාර්යද? ඇයි නිවන් මාර්ගේ පැවැත්මක් කියන්න බෑ. ඇයි හැමදේම අනිත්‍ය වශයෙන් දැකලා අත්තරගෙන අත්තරගෙන අත්තරගෙන යනකොට එයා තුළ පැවැත්මක් කියන්න බෑ. අන්තිමට අඟුලිමාලට වෙච්ච දේ අපටත් වෙනවා. ඔක්කොම නැවතිලා. ලෝකෙම නැවතිලා. බලන්න ලෝකෙ නැවතිලා නෑ. එයා නැවතිලා. එයාගේ සසරගාමි කර්මය නැවතිච්ච නිසා එයාට පේන ඔක්කොම නැවතිලා වගේ. එනම් මේ නිවන් මාර්ගයේ යන ආර්ය ශ්‍රාවකයා යම් කිසි දෙයක් වඩනකොට ඒ වඩන දේ තුලින් ප්‍රතිඵල අඩු වෙනවා නම් ඇලීම අඩු වෙනවා නම්, ගැටීම අඩු වෙනවා නම්, ද්වේෂය අඩු වෙනවා නම්, කලින් තිබුණාට වඩා රාගය අඩු වෙනවා නම්, කලින් තිබුණා වාගේ අර මේ බැඳීම නැතුව ඔක්කොම නිකන් මොකද්ද එකක් වෙලා උදකලා වෙනවා. එයා කිසිම කෙනෙකුට බැඳෙන්නේ නිකන් ඔයේ බලාගෙන ඉන්නවා. අම්බෙන දේ වළඳනවා. දොස් කියන්නෙත් නැහැ. ප්‍රශංසා කරන්නෙත් නැහැ. ඉල්ලන්නෙත් නැහැ. දුන්නම අවශ්‍ය නැත්තම් ගන්නෙත් නැහැ. ඉල්ලන්නෙත් නැහැ. කවුරු බලෙන් දුන්නා මේක අවශ්‍ය නැත්තම් ගන්නෙත් නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ යන්නේ නිවැරදි මාර්ගය. ඒක තමයි ආර්ය මාර්ගය. එහෙනම් සිත මත සිත පීඨලා එහෙම නැත්නම් සිතවිලි මත සිත පීඨලා දෙකම එකයිනේ. සිත සිතවිලි කියලා කියන්නේ සිතේ ක්‍රියාකාරී ස්වභාවය. සිත කියලා කියන්නේ නැවතිච්ච ස්වභාවය. මූද දියා බලාගෙන හිටියත් කලපුව දියා බලාගෙන හිටියත් දෙකම මොකද්ද? ඔව්. ඒකට කියන්නේ මොකද්ද? ලුණු වතුරට අපි කියන්නේ කරදිය. කරදිය දිහා බලන්න කියන්නේ. ඒකට කරදිය වල කලපුවත් මූදත් දෙකම එකයි. මේක නැවතිච්ච මූද අරක කැළඹිච්ච මූද. එතකොට සිතවිලි කියලා කියන්නේ කැළඹිච්ච මූද. සිත දිහා බලනවා කියලා කියන්නේ නිවිච්ච මූද කලපුව දිහා බලනවා. හැබැයි දෙකම ලුණු වතුර. එහෙනම් අපි මේ කමඨාන වඩනකොට සිත දියා සිත සිත මත සිත පීඨවනවා. එහෙම නැත්නම් සිත දියා 100ෙන් බලාගෙන ඉන්නවා කියලා කියන කමඨාන තුලින් මොනවද වඩන්නේ? පැවැත්මද වඩන්නේ නැත්නම් පැවැත්මද වඩන්නේ? පැවැත්ම තමයි වැඩලා තියෙන්නේ. ඔබ වහන්සේ වඩලා තියෙන පැවැත්ම. ඇයි? එතකොටනේ තේරෙන්නේ මේ මොකුත් ලැබෙන්නේ නැහැ විභාගයක් ලියවනම් ප්‍රතිඵල හම්බෙනවා, උණු වතුර තිබ්බනම් උණු පෑන් හම්බෙනවා, තේ හැදුවනම් ගිලම්පස් හම්බෙනවා. මොකවත් ලැබුණේ නැහැ. එහෙනම් මෙතනින් යන මොකවත් යන්නේ එහෙනම් මොනවද එකක් වෙලා එහෙනම් ඒ කියන්නේ එයා බලාපොරොත්තුවක් ඇතුළු වඩලා තියෙනවා මේක වැඩුවාම මේ මේකක් ලැබෙනවා මට මේ වගේ දේවල් ලැබෙනවා එතකොට මට මේ වගේ මේ ඔක්කොම දිලිසෙනවා වගේ එකක් වෙනවා මට නිකන් මේ අමුතු විදිහට පේනවා ගස් කොළන් වල මේ ගස් වල ඇතුලෙන් වතුර යන ඔක්කොම මට පේනවා. ඒ මේක ප්‍රාර්ථනා කරලා දැන් මොකද වෙන්නේ? යට කලකිරීමක් නැයි ඒ වඩප්පෙකින් ඒක ලැබුණේ නැහැ. ඒක හම්බ වුණා. ඇත්තටම භාවනා යෝගියෙක් ඉන්නවලු මේ සති ගාන නැගිටින්නේ නැතුව. ඌරේ බැලුවලු දීපු කමටන නෙමෙයි වඩන්නේ හැබැයි මේ ජඟුරට වඩනවා. මේ ලෝකෙ මේක අත්තරින්න මේක කරලා නිසා නවතින්නේ නැහැ කියලා පුදුම වීරියෙන් වඩනවා. මේ දීපේක නන් නෙමෙයි කමන්නේ මොනවාරි එක වඩනවනේ වඩපුවාද මාසයක් හිටියලු දෙකක් හිටියලු මේ ඇවිල්ලා කියනවලු මේ ස්වාමීනි මම යනවා ඇයි කොහෙද යන්නේ හොඳ ගුරුවරයෙක් හොයාගෙන යනවා මම කිව්වලේ ඇයි මාව ගුරුවරයා වගේ පේන්නේ නැද්ද ඔබ වහන්සේ ගුරුවරයා තමයි නමුත් මේ මම බලාපොරොත්තු වෙන්නේ ලැබෙන්නේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ භාවනාවේ මම ඉස්සිලා පා වෙලා භාවනා කරන්න බලාපොරොත්තු වෙනවා. කිව්වල ඒක මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ කිව්වා. නෑනේ මං මේ අඟලක්වත් ඉස්සෙන නෑ. ඔයත් එක්ක මේ පෘථුවියත් ඉස්සලා තියෙන්නේ. ඒකත් එක්ක පාවෙනවා. ඔයා මේ පොඩ්ඩ ගැන හිතනවා. ඔයත් එක්ක මේ ඔක්කොම පාවෙනවා. ඒක තේින්නේ නැද්ද කියලා. එතන මාමුද ඔව් ඒකත් පාවෙනවා. හිමාලෙ ඔව් පාවෙනවා. එතන මේ ගල්ල ඔක්කොම පාවෙනවා. මෙච්චර දේවල් පාවෙනකොට පාවෙන්න එකක් වැඩි වෙයි කියලා ඇහුවා. එතකොට තමයි අපට තේරුණා මේ මේක අවබෝධයට ප්‍රත්‍යක්ෂ වෙන එකක්. ඥානෙට ප්‍රත්‍යක්ෂ තක්ෂණ එක තමයි ඉද්ධි කියන එක. හැමෝටම ප්‍රත්‍යක්ෂ වෙන්නේ එහෙනම් අපි බලාපොරොත්තුවත් එක්ක භාවනා කරුවාම සමාධික ලැබිලා. එයාගේ බලාපොරොත්තු මොකද්ද? පොළවෙන් ගෙන්නලා පාවෙන එක. දැන් එයාත් එක්ක පුදුවියක් පාවෙන්න ඕන. දැන් පාවෙන එක වෙලානේ. ඒ කියන්නේ එයා මොකද්ද එකක් හිතනවනේ. එයාට සාපේක්ෂව දෘෂ්ටියක ඉඳලා ඒක ලැබිලා නෑ. හැබැයි පාවුනත් ඇති කියනනම් ඒක දැනටමත් ලැබිලා. දැනුත් පාවෙමින් තමයි පවතින්නේ. මේක පාවෙමින් පවතිනවා ගමනුත් කරනවා. එතකොට යන්න ඕනේ කියලා හිතනවනම් දැන් යනවනේ. පාවෙන්න ඕනේ කියලා දැන් ඒකත් වෙලානේ දැන් දෙකම ලැබිලා නෑ. මොකවත් කරන්න නැතුව වඩන්න. හැබැයි එයා එකක් හිතනවනේ මේමයි පාවෙන්න ඕනේ කියලා ඒක ලැබිලා නෑ. හරි. ඒකට සාපේක්ෂව හරි. එහෙනම් කමඨාන වඩන භාවනා යෝගියා යම්කිසි බලාපොරොත්තුවක් තිබුණාම අරමුණක් තිබුණා මම වඩන කමඨානේ මට අරක ලැබෙනවා අර අර අරක ඕනේ. එහෙම නැත්තම් මේ මම එකක් හිතනවා මේ විදියට ඒ ඒ එහෙම වෙන්න ඕනේ මට. එහෙම වෙන්න ඕනේ. එතකොට ඒක වුණ නැත්නම් භාවනා ප්‍රතිඵල නෑවල්. ඇයි? එයාගේ ඇතුලේ එකක් තියෙන සාපේක්ෂකයක්. බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුට අනුවර්ග සිද්ධ වෙච්ච නැති නිසා දැන් යාට ප්‍රශ්නයක් තියෙනවා කමඨාන වැඩිලා නැහැ කියලා. බෑ ඇත්තටම ලෝකෝත්තර බැලුවාම නිවැරදි කමඨාන කියලා කියන්නේ සිතවිලිත් නැති වෙලා කෙලෙසුත් නැති වෙලා පුද්ගලයක් නැති වෙලා යන එන මොන නැති වෙලා ඕම නැවතිලා ඉන්නවා ආයස් කල්පේ පුරාම දෙන දියක් කාලා ඕම බලාගෙන ඉන්නවා රාතන් වහන්සේලා එහෙම තමයි පිණ්ඩපාත යනකොට මස් පිණ්ඩපාත යන්නේ ඇඹුල් පිණ්ඩපාත යන්නේ ඔහේ යනවා හම්බුනාම ඒක වළඳනවා දුන්නාම ඒක වළඳනවා දැන්නාම බලාගෙන ඉන්නවා ප්‍රශංසා කරාම ඒත් බලන්නයි නින්දා ප්‍රශංසා දෙකම උන්වහන්සේලාට අදාළ එකක් නෑ පුද්ගලෙක් නෑ ඒවා විඳින්න කෙනෙක් නෑ අසත්පුරුෂ විදිහට වැඩ කරුවාමත් බලාගෙන ඉන්නවා සත්පුරුෂ විදිහට වැඩ කරුවාමත් බලාගෙන ඉන්නවා මේකට ප්‍රශංසා කරන්නේ නැත්නම් අරකට නින්දා කරන්නේ අයි නින්දා ප්‍රශංසා දෙකත් උන්වහන්සේගේ ප්‍රශ්නයක් නෙමෙයි ඒකත් ක්‍රියාකාරී ස්වභාවයක් විතරයි. එහෙනම් එතනට එන්න මේ හැමදේම නිරෝධ වෙනෝනේ හැම කමඨාන තුල තියෙන නිරෝධගාමිනී ප්‍රතිපදාව. භාවනාව යම් යම් විදියට ප්‍රතිඵල ලැබෙන ආලෝක පේනවා. දැන් උභාන්සිට අද නිල් පාට ආලෝකයක් වෙනවා. දැන් අද උදේ ඉඳලා කා පාට එකක් පේනවා. දැන් මේ යන්නේ ආර්ය මාර්ගේද අනාර්ය මාර්ගේද? භාවනා කරන්නේ කෙලෙස් නිරෝධ වෙන්නේ සසර නවතින දැන් නැවතිලා නැහැ නේද ආලෝකයක දැන් කලින් තිබුණ නැති ආලෝකයක් ආක දැන් ඒක අලුතෙන් ඇවිල්ලා නේ නැවත්ම කැවිල්ලා නෑ. කලින් ওই ප්‍රශ්න තිබුණා. දැන් තිබුණ ප්‍රශ්න තුනයි. දැන් ආලෝක ප්‍රශ්න ටික හතරයිනේ. එතකොට දැන් මේ අනාරියනේ ගිහිල්ලා තියෙන්නේ. යන්න ඕනේ අඩු වෙන පැත්තට. දැන් ගිහින් තියෙන්නේ වැඩි වෙන පැත්තට. කාලයක් යනකොට අරමුණකුත් නැහැ. බලාපොරොත්තුත් නැහැ. කරන දේකුත් නැහැ. කිරණ දේකුත් නැහැ. ඒ කියන්නේ මොකද්ද? ඒ සම්මාවටපත් වෙලා. සම්මාවටපත් වෙච්ච කට්ටියට අරමුණ නැහැ. ඇයි සම්මාදිට්ඨිය ඉන්නේ කෙනාට මොකද්ද අරමුණ? එයා ඉන්න දිට්ඨියටම අරමුණ. වෙන අරමුණක් නැහැ. එහෙනම් ගොඩාක් දුරට භාවනා යෝගියාගේ අරමුණ වෙන්න ඕනේ කෙලෙස් නිරෝධ වෙන එකක් මිසක් භාවනාවෙන් ප්‍රතිඵල නෙමෙයි. භාවනාව කියන්නේ මොනවද? ව්‍යායාම. මොන ව්‍යායාමයක්ද? කැළඹිච්ච සිත සංසුන් කරන ව්‍යායාමයක්. හැබැයි භාවනාවේ මාර්ගඵල හම්බෙනවද නැහැ? මාර්ගඵල ගන්න උදව්වක් තමයි ලැබෙන්නේ. මාර්ගඵල හම්බෙන්නේ කොහමද? අවබෝධය තුලින්. අවබෝධයටපත් වෙනකොට ඒ අවබෝධයම මාර්ගඵලයක් බවටපත් වෙනවා. ඔබ වහන්සේට පටවියෙන් අවබෝධ වුණ සෝවාන් වෙනවා. දුක්ඛ සත්‍ය අවබෝධ වුණ වේදනාවෙන් අවබෝධ වුණ සකු르දාගාමී වෙනවා. හැම දෙයක්ම ධර්මයට අනුව අවබෝධ වුණ අනාගාමී වෙනවා. හැම දෙයක්ම සිතිවිලි වලින් අවබෝධ වුණ මේ හැම දෙයක්ම චෛතසිකයකින් දකිනවා. චෛතසික වලින් අවබෝධ වෙනවා. ඒ කියන්නේ රාත් වෙලා ඒ කියන්නේ පැය 24ම 100න් ඉන්න පුළුවන් එයාට. ඇයි සිතවිලි වලින් අවබෝධ වුණොත් විතරයි එයාට හැමතිස්සෙම සිත පේන. හැමතිස්සෙම සිත පේනවා නම් එයා ඉන්නේ මොන මොන අන්තයේද? චිත්තානුපස්සනාන්තේ. පැය 24ම 100න් ඉන්න කෙනෙක්. එයා රාතන් වහන්සේ කෙනෙක්. එහෙනම් අපි වඩන මාර්ගයේ තුල නිරෝධ වෙනවනම් නැති වෙලා යනවනම් අවම වෙනවනම් ඒ කියන්නේ ඒ ධර්මය හරි. ඒ කියන්නේ ඒ මාර්ගය හරි. දැන් අපිට වැඩෙන්න ඕනේ මොනවද? නොවැඩෙනවා කියන එකනේ. එතකොට භාවනාවේ මොනවද වෙන්න ඕනේ? අවබෝධයටපත් වෙන සිතට මේ නාම රූප වලින් ඇතිවෙන කෙලෙස් ටික මන් තුල තියෙන කෙලෙස් ටික ඇතිවෙන ඇලීම ගැටීම හරියට දකින්න. ඒක හරියට ධර්මානුකූල සම්මාවට අරවන්න අවබෝධය නේද උනේ. කැළඹිච්ච සිතට අවබෝධ වෙන්න. එතකොට කැළඹිච්ච සිත සංසුන් කරන එක කළා. දැන් මොකවත් හිතෙන්නේ නැත්නම් මොකවත් දැනෙන්නේ නැත්නම් සිත එහෙම නැවතිලි මොකවත් දැන් කැළඹිච්ච එක නැවතිලා නේද? එතකොට දැන් ඒක ප්‍රතිඵලයක් නෙමෙයි. අපේ අපේ අවශ්‍යතාවය අපේ බලාපොරොත්තු කැළඹිච්ච සිට තැම්පත් කරනවා. දැන් ඒක වෙලානේ. මොකටද භාවනා කළේ? ඒකට අනුව එක වෙලා. එහෙනම් ඒක මොකවත් උන්නේ නැහැ මොකවත් ලැබුන්නේ නැහැ කියලා අපි හිතනවා නම් ඒ කියන්නේ අපි වෙන එකක් මොකද්ද ඒක බලාපොරොත්තු වෙලා තියෙන. ඕම වාඩි වෙලා ඕම අරමුණේ ඉන්නකොට සෝවාන් සකු르දාගාමි අනාගාමි කියලා එකක් බලාපොරොත්තු වෙලා තියෙනවා. එහෙම වෙනවා නම් හිමාලයේන ඍෂිවරු තපස්වරු මුනිවරු යන්නේ පාය මාර්ගඵලවලට. එහෙම යන්නේ. භාවනාව කියලා කියන්නේ ව්‍යායාමයක්. මේ කැළඹිච්ච සිතට ප්‍රත්‍යක්ෂ කරන්න අවබෝධ කරන්න බැරි වෙච්ච කාරණා අර හාන්දා දකින්නවා උකුසා දකින්නවා හරියට මේ නාම රූප දකින්න පුළුවන් කෙලෙස් නිර්මාණය වෙන තැන දකින්න පුළුවන් චෛතසිකය අට ගන්නකොටම දකිනවා දැන් අටගත්තා ඊළඟට ඇති වෙන්නේ ලෝභය ඒ කියන්නේ ලෝභ මූලයෙන් මේ දැකලා තියෙනවා ලෝභ මූලය දැක්කයි කියලා කියන ඊළඟට එන්නේ මොකද ලෝභ ඵලය ඵලයට යනවා ඒතො නිසා ඵලයක් අට ගන්න එපා ද්වේෂ මූලය දකින්නවා රාග මූලය දකින්නවා මෝහ මූලයේ දකින්න. දැක්කම එයා දන්නවා මේ හටගත් එකෙන් ඊළඟට අටගන්නේ අරක. දැන් එයාට අවබෝධය තියෙනවා. ඇයි ඒක ආවේ? නිස්කලංක සිතින් දැක්ක නිසා. සංසුන්ව දැකපු නිසා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ආරණ්‍යගත වෙන්න, රුක්ක මූලගත වෙන්න, වනාන්තරගත වෙන්න, තපස්වන වලට යන්න කියලා ඇයි දේශනා කළේ ඒ කාලේ 500 පිටත් කළේ ඇයි? කමඨා දෙලා තපස් ආරාම වලට මේ හිමාලයේ. ඒ පිටත් කළේ ඒ උදකලාව තුල නිස්කලංක භාවය තුල විතරයි මේක පේන්නේ. සසර කොතනින්ද මේක අමුණන්නේ? ධම්මල් පුරුක් මේ එක එක එකතු වෙනවනේ. එකතු වෙන එකතු වෙන වාර ගන්න ඉපදෙනවා. එතකොට මේ ධම්මල් පුරුක් ඇති වෙන්නේ කොහමද? මේකට එකතු වෙන්නේ කොහමද? මේක කඩන්න. සසර ධම්මල කඩන්නේ. එයා විතරයි ඊතර වෙන්නේ. ලෝභේ පුරුක් කැදෙනවා. ද්වේෂේ පුරුක් කැදෙනවා. මෝහයෙන් පුරුක් කැද මේ තුනෙන් තමයි පුරුක් කැදෙන්නේ. මෝහය ගත්තාම මෝහය තුල ගොඩාක් වර්ග තියෙනවා. ඒක අමාත්‍යාංශයක් යටතේ දෙපාර්තමේන්තු කීපයක් තියෙනවානේ. ඒ වගේ එක අකුසල මේ ප්‍රජාවක් ඇතුළත ඕනතරම් අනුබද්ධ ඒවා තියෙනවා. ලෝභය තුල මොනවද තියෙන්නේ? වස්තු තණ්හාව, එම නේද? මිල මුදල් රත්තරන් ඒවා වල ආසාව, කාන්තාවන් පිළිබඳ රාගය, තෘෂ්ණාව, පලිගණ්ඩ කියන ඡන්දය මේ ඔක්කොම මොකද ලෝභය? එයාගේ ජීවිතේ ගන්න හදනවා කියන ලෝභය නෙමෙයි ජීවිත ලෝභය. ඒකනේ සත්තු මරන්නේ ජීවිත ලෝභය ආද. එහෙනම් මේ ලෝභය කියලා එකක් ගත්තට ඒක තුල ගොඩාක් කොටස් තියෙනවා. එහෙනම් මේ තුනෙන් තමයි පුරුක් ඇදෙන්නේ. පුරුක් ඇදිලා ඇදිලා ඇදිලා ඇදිලා ඇදිලා ඇදිලා භව ලක්ෂයයි දෙකයි භව කල්ප 3000යි භව කල්ප ආලෝක වර්ෂ 2000යි කොහොම හැදෙනවා. ඒක හැදෙන්න කඩන්න නම් අවබෝධයෙන් මේක දකින්න ඕනේ. අවබෝධයෙන් දකින්න අර රැලි හැදෙන මූද කලපුව කරන්න. ඒකට දෙන ව්‍යායාමය තමයි භාවනාව. ඒ භාවනාවත් යෝග වලින් ගන්න. ඒක සතර සතිපට්ඨානෙන් ගන්නවා. සිත මත සිය පීඨවන්න. සිත මත සිත පීඨා සිය පවත්වන්න. කය දියා සිය පීඨවන්න. කයේ චර්යාව දියා බලාගෙන මේ ඔක්කොම සතර සටිපට්ඨානෙන් දෙන්නේ ඇයි? ඒ කායන මාර්ගයේ සතර සටිපට්ඨානේ නම් සතර සටිපට්ඨානෙම කැළඹිච්ච සිත නිවනවා. සතර සටිපට්ඨානෙම අවබෝධයටපත් වෙනවා. සතර සටිපට්ඨානෙම මාර්ගඵල රාත් වෙලා පිරිනවම් පාන. සතර සටිපට්ඨානෙම භාවනාව වදලා තියෙනවා. ඇයි? අර කැළඹිච්ච එක නිවන්න. සතර සටිපට්ඨානෙමයි අවබෝධයටපත් කරන්නේ. ඒකෙන්මයි මාර්ගඵල හම්බෙන්නේ. ඒකෙන්මයි ආත්මෝධියටපත් වෙන්නේ, සාක්ෂාත් වෙන්නේ. දැන් කමඨාන වැඩිලාද, කැඩිලාද? වැඩිලා. ಗುಣ වඩනකොට සිත නිවෙනකොට ගොඩාක් දේවල් වැටහෙනවා. ಗುಣ අඩු වෙනකොට මොකද වෙන්නේ? සිත කැළඹෙනවා. ಗುಣ වැඩුවත් භාවනා වැඩුවත් දෙකම එකයි. දැන් බෝධිසත්වරු මොනවද වඩන්නේ? භාවනාද නෑ. ಗುಣ වඩන්නේ. පාරමී කියලා එකක් වඩන්නේ. පාරමී කියන්නේ මොනවද? ಗುಣ. දැන් පාරමී කියලා ගස්ගල් පෙරලනවද? සත්තු මරනවද? මංකොල්ල කරනවද? පාරමී කියලා කියන්නේ මොකද? දුක් ಗುಣ වඩ. ඒතර ಗುಣ වඩනකොට භාවනා කරන්නේ නැයි. ಗುಣ වැඩෙනකොට සිත සංසුන් වෙනවා. භාවනා කරනකොට සිත සංසුන් වෙනවා. දෙකෙන්ම එකමයි කරන්නේ. අද අපේ මේ සැරේ වඩන්න පටන් ගත්තේ උදේ අන්තිම නේද ඉවසීම. එතකොට මේ ඉවසීම කියන ගුණය වඩනකොටත් ඒක තුළින් භාවනාවක් තමයි වැඩෙන්නේ. භාවනාන යෝගී තමයි වැඩෙන්නේ. පාරමී පුරනවා කියලා කියන්නේ එයා භාවනා කරනවා කියන එක. පාරමී පුරනවායි කියලා කියන්නේ එයා සතර සටිපට්ඨානේ වඩනවා කියන එක. ලෝභ දේශ මොහොනේ පාරමී වලින් අයින් කරන්න තියෙන්නේ. දැන් බුදු වෙන්න මොනවද කරන්න ඕනේ? ලෝභ දේශ මොහොයින් කරන්න. රාහත් වෙන්න මොනවද කරන්න? ලෝභ දේශ මොහොයින් කරන්න. සෝවාන් සකෘදාගාමී අනාගාමී වෙන්න මොනවද? ලෝභ දේශ මොහොයින් කරන්න. හොයෙන් කැරකිලා වතෝකනේ කරන්න තියෙන්නේ. ඒක තමයි කරලා තියෙන්නේ. අපි හිතන මේ භාවනා කරනකොටම භාවනා වැඩිගෙන යනකොටම සෝවාන් වෙලා සකු르දාගාමි වෙලා අනාගාමි වෙලා හරියත් වෙලා ඒ භාවනාව කරගෙන යනකොටම අපිට ඒ අවශ්‍ය දේවල් ඔක්කොම ලැබිලා පඤ්ඤා පීඨ පංච අභිඥා ඥාන පීඨවල 이르දි අවබෝධ ඇති වෙලා ඒ ඔක්කොම වෙයි කියලා පිටනවා. එහෙම වෙන්නේ නැහැ. 이르දියක් ඕන නම් ඒකට වෙනම වඩන්න ඕනේ. ප්‍රඥාවක් ඕන ඒකට වෙනම වඩන්න ඕනේ. සිත සංසුන් වෙන්න ඕනේ ඒකට වෙනම භාවනා ලක්ෂ ගණන් තියෙනවා. යෝග භාවනා දහස් ගණන් තියෙනවා. ලෝකේ ඔයාගත්ත භාවනා, ඔයාගත්තේ නැති භාවනා. එතකොට අපිට මේ එච්චර භාවන මොන මොනවාරි භාවනාවකින් අපේ සිත සංසුන් වෙන්නයි. සිත සංසුන් වෙනවා කියන භාවනාව වැඩිලා. සාමාන්‍ය විනාඩි 10 15 එක වඩනකොට ඒක වැටහෙනවා. දැන් කුටි ඇතුලේ ඉන්නකොට මේ කුටි හම්බුනේ මොකටද? මගේ කර්මයට අනුවනේ. නිකන් හම්බ වෙනවා දැන් අපි නුවර ඉන්නකොට මේ කුටි අපට හම්බ වුණේ වෙන තැනක ඉන්නකොට අපිට මේ කුටි හම්බ වුණා. එතකොට මේ ස්ථානෙට මේ දිස්ත්‍රික්කයට ඇවිල්ලා මේ කුටියම අපට ලැබෙනවා නම් මේ විදිහටම ලැබෙනවා. මේ දිගපළ ලැබෙන. ඔක්කොම මගේ කර්මයට අනුවද නෙමෙයිද? එන්න මේ දකින්නකොට ඒක පේනවා. නාම රූප නෙමෙයි දකින්නේ. කර්මය දකින්නේ. කියන වචන නෙමෙයි. ඒක හොඳ වචනද නරක වචනද ඒක නෙමෙයි. ශබ්දය තුලින් කර්මය දකින්න ඔයා. ඒ හැයෙන ශබ්දය තුලින් එයා කර්මය දකින්න ඕනේ. ලුණු රසද අඹුල් රසද තිත්ත රස නෙමෙයි. හැම රසයක් තුළම කර්මය දකින්න ඕනේ. හැම චෛතසිකයක්ම හැදෙන්නේ තමන්ගේ ගුණවලට අනුවනේ. පාරමී වලට අනුව කොච්චරක් වඩලාද ඒකට අනුව තමයි හැදෙන්නේ. මොකවත් වඩලා නැත්තම් ඔක්කොම අසත්පුරුෂ සිතිවිලි විදිහනේ. එහෙනම් ඉතන ඉතන හැම සිතිවිල්ලක්ම කර්මයට අනුවම එන්නේ. හේතුඵල ධර්මයට අනුව එන්නේ. ඇතුලේ තියෙන tempatuට අනුවයි මේ කැවිසෙන්නේ. ඒක දකින්න ඕනේ. මේක මේ නිතරම පුරුදු කරනකොට මේ පොඩ පොඩ පොඩ පොඩ අවබෝධ වෙනවා. දැන් එක මුට්ටියක අපි ආල් දාලා වතුර දැම්මොත් මොනවද වෙන්නේ කියලා? බත් වෙනවා. එහෙම නේද? පරිප්පු ටිකක් දාලා වතුර දැම්මොත් පරිප්පුවක් දකින්න ව්‍යංජනයක් වෙනවා. එතකොට දැන් ආල් දාපු එකේ පරිප්පු වෙන්න බෑනේ. එනවනේ. මොනවා දැම්මත් මොනවා දාලා වතුර දැම්මත් ඒ දාපු එක එනව නේද? ඒක උයන්න පුළුවන් නේ. මුට්ටිය මේක ඒකටමයි කියලා නෑනේ. ඕනම එකක් දාන්න පුළුවන්. මෙන්න වලකට දාලා පස්පම්බ දැම්මත් දැම්බෙනවා. කසායක් ඇදෙනවා. මේ සිතට දෙන දෙන හැම කමටම වඩන්න පුළුවන් මේ පාත් වෙන්න පාය. එකක් විතරයි වඩන්න පුළුවන් වෙන එකක් වඩන්න බෑ වෙන වෙන කිසිම දෙයක් මේ මුට්ටියෙන් තම්බන්න බෑ කියලා කියන්නේ. මොකද්ද මේ මුට්ටිය අඩුවක් තියෙනවා. ගොඩාක් කමටාන් වඩනකොට අපේ ස්වාමීන් වහන්සේ මේ කමටාන මේ දැඩි ලෙස උපාදාන කරන්න එපා. දැන් අපිට ඕනේ අල්ලන්නෙත් නැතුව අත්තරින්නෙත් නැතුව ඉන්නනේ. අල්ලනවා කියලා කියන්නේ එයා ලෝභයට පව් කරනවා. අත්තරිනවා කියන්නේ දේශයටපත් වෙනවා. ඒ කියන්නේ අල්ල අත්තරින්නේ ඇයි? අල්ලගෙන ඉන්න බැරි නිසානේ. අල්ලගෙන ඉන්නේ ඇයි? අත්තරින්න බැරි නිසානේ. එතකොට මෙතන ප්‍රශ්න දෙකක් නේ තියෙන්නේ. එතකොට අපි මේ කමඨාන අල්ලනවා කියන එකත් බඩමුට්ටු අල්ලනවා කියන දෙක එක නෙවෙයිද? ඇල්ලෙන ප්‍රශ්නේ හදන්න ඕනේ බෑ. ඇල්ලෙන ප්‍රශ්නේ හදිලා නැහැ. අවුගෙන ප්‍රශ්නේ හදන්න ඕනේ. අවුගෙන ප්‍රශ්නේ තාම හදිලා නැහැ. බඩමුට්ටු අල්ලලා නැහැ. මිල මිල මුදල් මුතුමැණික් ඒව අල්ලලා නැහැ. හැබැයි කමටහන අල්ලලානේ. ඒ ඒක උපාදානය වෙලානේ දැඩි ලෙස. එතකොට අරකට තිබිච්ච මානසිකත්වෙමයි මේකට තියෙන්නේ. එදා කැත්තට උදල්ලට ඒ ඒකට අවුලා හිටියා. අද ඒන් කොටන්නේ හැබැයි අද කමටහනට අවුලා ඉන්නවා. අර වාගින්ම මානසිකත්වෙන්. දෙකම එකයි. අල්ලන්නේ. මේක වඩන මේක හරියන්නේ. අත්හැරියා. ආයෙක එබිලවත් බලන්නේ. ආයෙ වෙන එකක් වඩනවා. ඒ විදිහට මේ සිත ඕනම වෙලාවකට වඩන්න නම් අර වඩන එකට විතරයි අවධානම තියෙන්නේ. ඒක මගේ කමටහන් මේක කොහොම හරි වඩන්න ඕනේ කියලා ඒ කමටහනට ආදරේ වෙලා ඒකට පෙම්බැඳිලා ඒකට හිතවත් වෙලා ඒක නඩත්තු කරන්න යන අර ආය අර මානසිකත්වය දෙනවා. කමටහනටවත් අවු වෙන්නේ නැහැ. භාග්‍යතුමාසිගේ සරණ යන සැබෑ ශ්‍රාවකයා. කමටහනටවත් අවු බුදුහාමුදුර කියනවා ඔරුවයි හබලයි හත්තරිනවා කියලා. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ මේ සංසාර දුකෙන් එතර වෙන්න මේ උන්වහන්සේගේ කමඨාණයි ඒ ඒ සද්ධර්මය අල්ලගන්න. කමඨාණ කියන්නේ මේ අබල සද්ධර්මය කියන උරුව. ඔය සද්ධර්මයේ උපාදානය කරගෙන ඒක අරගෙන පැදලා ගිහින් දෙකම මේ වතුරටම තල්ලු කරනවා. එයා ඒකත් අත්හැරලා දානවා. ඒ කියන්නේ ඒකවත් අල්ලගන්නේ නිවෙනකම් විතරයි ඒක. නිවෙන්නේ නැත්තම් මේක හරියට යන්නේ නැත්නම් ඩක්කල වෙනස් කරන. වෙනස් කරනකොට අර කත්තරින්න පුළුවන් වෙනවා. මේ අබල හරියන්නේ නැත්නම් මේ අබල විසි කරලා වෙන එකක් ගන්න පුළුවන් වෙන්න එපායි. අනේ මේක මෙච්චර කාලයක් පාවිච්චි කරලා මේක හරියන්නේ නැකම මේක පිටේ බැඳ ගන්නවා. ඊළඟ එකක් බලන්න මේකත් හරියන අපරාධ මේක සති දෙකක් පාවිච්චි කරන්නේ මේක විසි කරලා බෑ මේක අපට උදව් කළානේ දෙතුන් පාරක් මේක උඩ යන එකක් පිටේ බැලන ඕමෝම ගියා මොකද නැහැ කමඨාන් ජාලාවක් තියෙනවා සිත අර තිබුණට වඩා විකෘති වෙලා අර තිබුණට වඩා සිත අවුල් වෙලා අවුල් වෙච්ච එක නිවන්න ආවේ තවත් අවුල් වැඩි වෙලා කමඨාන් පවා අත්තරින්න පුරුදු වෙන්න ඕනේ. ධර්මයේ පවා ඇයිලා නිවිලා නිවුණට පස්සේ ඒක අල්ලගෙන ඉන්න ඒක කටපාඩම් කරන්න පච්ච කොටන්න ලී කොළ කැලවල ලීලා පිටි හලවන්න එහෙම ඉන්නවා සමහර කොටිවල ස්වාමීන් වහන්සේ එක එක පාට හැමතැනම ගාලා දොරේ හැමතැනම ගාලා තියෙනවා පාත්‍රවල පාලි පාට ගාලා තියෙනවා ඇයි ඒ ඔක්කොමට අහු වෙලා නිවෙන්න තමයි පණිවිඩ ඕනේ නිවුණට පස්සේ මොකද පණිවිඩ පණිවිඩෙත් අතාරිනවා ධර්මයෙන් මොකටද ඕනේ රාත් වෙන රාත් වෙනාට පස්සේ ධර්මයක් අතාරන ධර්ම ඕනේ නැහැ රාතන් වහන්සේලා බණ ඕනේද? කමටම ඕනේ. එහෙනම් එදාට ඉහළ අත්තරින්න. දැන් ඉඳලා ඒක අත්තරින්න වෙනවා කියන එක දැනගෙන වඩනවා. කමඨාන පවා රාත්තුනම අත්තරින්න නෑ. එහෙනම් මේකත් කවදරි මේ අත්තරින්න වෙනවා. ඒ මානසිකත්වයෙන් අත්තරින්න පුරුදු වෙනවා. දැන් මිනිස්සු එකපාරට පිස්සු හැදෙන්නේ පෙම් කරලා මිනිසුන්ට. කවදාවත් නෑ දාලා යන්නේ නෑ කියන මානසිකත්වයෙන් එයා පෙම් කරන්නේ. ඒ නිසා දාලා ගියම දරා ගන්න බෑ. කවදා දවසක මෙයා දාලා යනවාමයි මාව අසරණ කරනවාමයි මෙයා අයින් වෙනවා කියන මානසිකත්වයෙන් පෙම් කළා මේ මනසට එහෙම වෙනවා මම දැනගෙන හිටියේ මම දන්නවනේ මෙයා වෙන බව මම මේවා දැනගෙනමයි මම ඔක්කොම කළේ කාලා බිල හිටියේ මේ ඔක්කොම මට කලින් තේරිලා තිබුණේ එයාට රැවුල් වෙන්නෙත් නැහැ තබාරුම් ගන්න ඇවිදින්නෙත් නැහැ අඬන්නෙත් නැහැ ලස්සනට ඉන්නවා ඒ කියට වඩා ලස්සනට නයි එයා දැනගෙන ඒක ඉඳලා තියෙන ඒ ජීවිතය ගත කරලා තියෙන එහෙනම් මේ ලෝකේ කමටාන් පව අත්හරින්න වෙනවා අංගවලට මීපැණි වගේ ඒකත් කවදාද දවසක රාත් වෙච්ච දවසක අත්තරින්න ඇයි මීපැණි කියලා අපි හඳන ලොරියක් විතර කන්න පුළුවන්ද බෑ මීපැණි කියලා බෝතල් දෙකක් වල ගන්න පුළුවන්ද බෑ මීපැණි අවුන්සයයි ගන්න පුළුවන් ඒවත් සීමා සහිතයි නම් මේ සද්ධර්මයක් අදහපට මීරි ඇයි රාත් වෙලා නැති නිසා රාත් වෙච්ච රාතන් මාංශය කොමාගෙන ඔය සතපාඩ ගණන වැඩක් නැහැ උන්වහන්සේට එහෙනම් බණ මීරි නම් ඒ කියන්නේ මොකද්ද තාම රාත් වෙලා නැහැ බණ මීරි කියන්නේ මම කෙලස් තියෙන. ඒ නිසා මේ මීරි දැනෙන්නේ. තිත්ත තිබුණොත් නේද පැණි රස දැනෙන්නේ. කටේ පැණි රස තිබුණා පැණි රස දැනෙනවද? රාතන් වහන්සලා කන්නේ ඒ වගේ. ඒකේ පැණි රස දැනෙන්නේ. ඇයි පැණි රසෙන් මත් වෙලා සද්ධර්මයෙන් අන්තයටම ගිහිල්ලා රාත්බෝධියටම ගිහිල්ලා තිත්තේ ඉන්න කට්ටිය කෙලෙස් වල ඉන්න කට්ටිය එයා එන ධර්ම වල සාදු සාදු කියලා කෑගෙනයි අර තිත්ත නිසා අර පොඩි සීනියට පොඩ්ඩක් දැම්මත් යට ලොකුවට දැනෙනවා ඒක කමඨාන් පවා අත්තරින්න පුරුදු වෙන්න ඕනේ. හැමදේම වඩනවා. ප්‍රතිඵලය ගත්ත අත්තරියා. ප්‍රතිඵලය ගත්ත අත ධානය වැඩුවා ධානයටපත් වුණා අත්තරියා. ඉරිදියක් වඩනවද? වැඩුවා ලැබුණා අත්තරියා. පස්සේ ඒක වඩන්නේ ඒක මෙනෙහි කරන්නේ ඒක උපාදානය කරගෙන ඒක සරණ යන්නේ මේක ඇත්තද බැරිද ගුරුත්වාකර්ෂණ බලය මෙහෙම බිඳිද වැඩුවා බින්දෙනවා හරි එච්චර ඒක අත්තරිය ඒක නඩත්තු කරන්නේ ඒ ඒක අල්ලාගෙන ඒක මම දන්නවා දන්නවා කියලා ඒ නැදුනොත් ඒකේ මාන්නයක් ඇදෙනවා උඩඟුකමක් හැදෙනවා. ඊතුවක්කාරකමක් හැදෙනවා. Tamanට නැති වටිනාකමක් දීලා නිකම් පුද්ගලයේ සත්‍යයක් මේ නිර්මාණය වෙනවා. ඒ නිසා අනාර්ය මාර්ගයට ආයි තල්ලු වෙනවා. මේ දේවල් ගත්ත ප්‍රතිඵල ගත්ත යූස් කළා විසි කළා. කැම පැකට් එකක් හම්බෙනවා. කාලෙවල අර ප්ලාස්ටික් වලින් දෙන්නේ අර පියන වාගේ එකක්. ඒක කවුරු නඩත්තු කරන්නේ නැහැ. ඒක පොඩි කරලා එහෙම විසි කරනවා. බත් වලේ වැඩක් නැහැ. කෑම ටික කෑම බත්වල විසි කරනවා. වතුර ටික බිව්වම බෝතලේ විසි කරනවා. කමඨානත් එහෙම තමයි. රාත් වුණා මේක වැඩක් නෑ කමඨාන. කන්තිය තුලින් අපේ පාරමිතාව, කන්ති පාරමිතාව තාම වැඩිලා නෑ අපිට. අවංකවම අපි දන්නවා මේ තාම අපිට තරහා යනවා, තාම පටිගේ තියෙනවා. පොඩි පොඩි දේවල් වලට කැළඹෙනවා. සමහර දේවල් සිතට ආවම පැය ගාණක් මෙනේ වෙනවා. ඒක එහෙම වෙන. ඕම කල්පනායි. ඒ කියන්නේ ඒව දරා ගන්න බෑ. තාම සිතට මේ අර කන්තිය නෑ ඉවසන්න බෑ. එහෙනම් මේක තුළින් ඒ පරිපූර්ණත්වයට පාරමිතාව වෙන්න ඕනේ. කන්ති පාරමිතාව සම්පූර්ණ වෙනකන් අපි දිගට මේක වඩනවා. මේක සතියක් දෙකක් යනකොට වඩලා ඉවර කරගන්න. දවසකට ಗುಣ 12 13ක් වඩන කට්ටිය ඉන්නවා. ඒ හින්දා මේ පුළුවන් තරම් ඉක්මනට අපි මේව වඩන හැමදාම සාකච්ඡා කරනවා. අඩුපාඩු හදනවා. අනාවබෝධ ඔක්කොම අවබෝධයටපත් කරනවා. පැහැදිලි නැති ඔක්කොම පැහැදිලි කරනවා. වැහිලා තියෙන ඔක්කොම ටික දිගාරිනවා. ඔක්කොම විවෘත කරනවා. එතකොට එන්නේ අවබෝධ දවස ගන්න මේක අප්ඩේට් වෙන දවස ගන්න අවබෝධයටපත් වෙනවා අර තන්තිය වඩන්න පුළුවන් ටෙක්නික් ටික එක එක කෝණ වලින් වඩනවා. විවිධ ක්‍රම වලින් වඩනවා. ලෝකේ ඕනම දෙයක් ඉවසන්න පුළුවන් සිත අපට උරුම නේ කියන කන්ති පාරමිතා පරිපූර්ණයි. මේ විදිහට එකින් එක ටෙකින් එක දස පාරමිතාවම පුරනවා. දැන් තමයි නියම වසාන කාලේ වහන්සේලාට පටන් අරන් තියෙන්නේ. මම ලඟපු අත්දැකීමක් තමයි මේ භාවනා කරන කාලෙදී අරමුණක් එන්නේ නැත්තේ 100 කියන එක දැඩි ලෙස අරමුණු වෙච්ච නිසා. අරමුණක් එන්නේ නැත්තේ අරමුණක් මතුවෙන්නේ නැත්තේ අරමුණක් අටගන්නේ නැත්තේ 100 කියන එක දැඩි ලෙස අරමුණු වෙලා තියෙන නිසා. හේතුව සිතකට අරමුණු දෙකක් ගන්න බෑ. ගිලම්පස වළඳන ගමන් පොතක් ලියන්න බෑ. පොතක් ලියන ගමන් බණක් අහන්න බෑ. එක්කෝ ඒවත් මේකේ ලියවෙනවා. ඒ කියන්නේ සිතට එක අරමුණේ ඉන්න පුළුවන්. එතකොට සිතට එක අරමුණක නම් ඉන්න පුළුවන්. මොකද දන්න දැන් එන අරමුණ කියලා දැඩි ලෙස 100න් හිටියොත් ඒක අරමුණ වෙච්ච නිසා රකෙන්නේ නැහැ. ඒක සිතේ ස්වභාවය. හැබැයි අරමුණක් ඇවිල්ලා. මොකද්ද අරමුණ? මොනවද අරමුණු එන්නේ කියන එක පිළිබඳ දැඩි 100ක් ඒක අරමුණ වෙලා තින ඒක අපිට අවු වෙලා නැහැ. පඤ්ඤාවම අදි නිසා. ඒක තමයි කියලා. හරි නේද? මොකක් හරි බලහිනකොට තේමෙනකොට දැන් සිතේ හිතා ගන්න දැන් සිතිවිලි එන්නේ නැතිව තියෙනවද මොකද්ද කියලා බලාගෙන ඉන්නකොට ඒ මොකවන් මෙන්නේ. ඇයි එන්නේ නැත්තේ? සිතිවිලි මොනවද එන්නේ කියලා බලනවයි කියන සිතිවිල්ල තියෙන නිසා ඒක අරවට වඩා දැඩි ලෙස තියෙන නිසා අරක එන්නේ නැහැ. චිත්තානුපසන වේදෙන් කෙලිම මේ සතර සටිපට්ඨාන අවසාන අධීරයේ කමටන් තමයි ඒවා. ටිකක් එනවා ටික ටික කොහොමද කායානුපස්සන වඩන කෙනාට අනිත් ප ဋ ාණ තුනම ටච් වෙනවා. ඒ තුනම මේ ඒ විදිහට එනවා. සිතවිලි වලින් එනවා, ක්‍රියාවලියෙන් එනවා. එක එක විදිහට එනවා. හේතුව එකක් වඩනකොට ඒ එක තුල අනිත් තුනම තියෙනවනේ අන්තර්ගතයිනේ. එතකොට දැන් එකක් වඩන කෙනාට අනිත් ඒවා ටච් වෙන්න එපායි. කායानुපසන දුන්නාට චිත්තානුපසන ප්‍රශ්න එනවා. ධම්මානුපසන ප්‍රශ්න එනවා. වේදනානුපසන. එතකොට අපි අහනවා මේ දීලා තියෙන හරි කායानुපසනාව තුලත් අනිත් තුනම තියෙනවා. දැන් මේක ගත්තාම කෝපයක්. නඩත්තු කරන එක දුකක්. අනිත්‍යෙන් දකින්න එක ධර්මයක්. නඩත්තු කරන එකයි අනිත්‍යෙන් දැකපු එකයි මේ කෝපය කියලා ගත්ත ඔක්කොම චෛතසික නෙමෙයිද චිත්තානුපස්සන අතරම තියෙනවා එකක් වඩනකොට අනිත් තුනත් වැඩෙනවා සමහර කට්ටියට අනිත් අනිත්‍යව අහු වෙනවා සමහර කට්ටියට අහු වෙනවා සංඥාවට අනුව තමයි ඒක වෙනස් වෙන්නේ